ඍතුව. ඉතින් ඕක තව බොහෝ තැන් වලට කරකවලා කරකවලා ගැනීමේ හැකියාවක් තියෙනවා මම හිතනවා ඒ ප්‍රමාණවත් එතෙන්ද. භෝජනම්පි. ඉතින් ආහාරයත් ඔය විදිහටම ගන්නට පුළුවන්. ආහාරයත් ගන්නට පුළුවන්. ආහාරය කුසල් කරන්න හේතු වෙන විදිහට අකුසල් කරන්න හේතු වෙන විදිහට අපි කියමුකෝ දැන් කෙනෙක් Tamanට ගැළපෙන විදිහට ආහාර ගන්නවා. පමණට ආහාර ගන්නවා. එතකොට එයාට බණ භාවනාවක් කරගන්න ධර්ම විනය අධ්‍යයනයක් කරගන්නට ඒ වගේ වෙනකොට එයාට කායික සැහැල්ලුවක්. ඒ වගේම තමන්ගේ රෝගී තත්වයන් සලකලා නිරෝගී තත්වයන් සලකලා කෙනෙකුට ගන්නට පුළුවන් ආහාරය තෝරලා බේරලා. එතකොටම එතකොට කායික නිරෝගීතාවය ඇති වෙන නිසා Tamanට සීල සමාධි ප්‍රඥා ආදී ගුණ පුරා ගැනීමට හේතු වෙනවා. හැබැයි මෙහෙමත් පුළුවන්. ඊළඟට මේ මොන ආහාරය ගත්තත් අපි කියමුකෝ රෝගේ වැඩි වෙනවා කියලා. ඒක ලොකු ආත්ම ශක්තියක් තියෙන කෙනෙකුට මේක තමයි දුක්ඛ සත්‍ය කියලා දේශනා කළේ කියලා ඒ විදිහට කුසල් කරන්න හේතු වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි කියමුකෝ දැන් ආහාරය ගත්තට පස්සේ යාගේ යට අධික විදිහට ආහාර ගන්නවා, නොගැලපෙන විදිහට ආහාර ගන්නවා, ලෙඩ දුක් වැඩි වෙන විදිහට තෘෂ්ණාව නිසා උහි ගන්නවා. දැන් එහෙම ගත්තට පස්සේ යාට අකුසල් කරන්නට. ඇයිතින් වැඩිපුර ගත්තට පස්සේ ඔහේ ඇඳේ හරහා දානවා. ඔහේ එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා අමාරුයි ඇඟ කර්මන්නේ නැහැ. ස්මෘතාව ඇවිල්ලා. එතකොට තීන මිද්ද අකුසල් ඕන තරම් වැඩ කරනවා. තීන මිද්ද අකුසල් වැඩ කරනවා. අකුසල් පහළ වෙනවා. අන්න ඒ විදිහට මෙන්න මේ කියන ආහාරයක් කුසල කරන්න අකුසල් කරන්න බලපානවා. එතනත් උපනිෂේ ප්‍රත්‍ය තියෙනවා. චිත්තචෛසික වලට බලපෑමක් කරනවා. එතකොට පිටින් ගන්න කබලීකාර ආහාරය. එතකොට එතනත් උපනිෂය ප්‍රත්‍ය දුර දුරින්දලා ප්‍රබල බලපෑමක් කරනවා. ඊළඟට කුසල විපාක එන්න අපි කෙමුකයක් ගැලපෙන විදිහටම ආහාර ගන්නවා. රෝගී තත්වයන්ට වෛද්‍ය නිර්දේශ අනුවම උපදේශ අනුවම ආහාර පාන ආදී ගන්නවා. එහෙම වුණොත් එයා ඒක මුල් කරගෙන යාට හැදෙන්න තියෙන ලෙඩ රෝග සෑහෙන්න වළක්වා ගන්නට පුළුවන්. ඒ කියන්නේ කුසල විපාක එන විදිහට අකුසල විපාක වැළකෙන විදිහට අර දේශනාවේ කියන්නේ අත්තේ කච්චානේ කල්යාණ අත්තේ කච්චානේ කල්යාණානේ කම සමාදානානේ ප්‍රයෝග සම්පත්තින් ආගම විපච්ඡන්ති කියලා පැවතුම් වල හොඳකම නිසා තමන්ට පැවතුම් වල නරක කාලේ නොපැමිණිච්ච කුසල විපාකයන් පැමිණෙනවා කියලා ඒ වගේම තියෙන්නේ අත්තේ කච්චානේ පාපකානේ කම්ම සමාදානානේ අයෝග සම්පatti ප්‍රතිබාලහා නවිපච්ඡන්ති කියලා. ඇතැම් අකුසල කර්ම විපාක තියෙනවා. ඒවා එන්නේ නෑ තමන්ගේ පැවතුම් වල හොදකම නිසා. ඉතින් මේ ආහාරයත් එක්ක ගත්තට පස්සේ ඒක කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කුසල විපාක එන්න අකුසල විපාකයේම වළක්වා ගැනීමට ගන්න ආහාරයේ ප්‍රමාණය සහ ජලපෙන ආකාරයේ සප්පාය ආකාරයේ ලෙඩ රෝග ආදිය තියෙනවා නම් ඒවා අඩු වෙන විදියට ගැනීමෙන් අර විදියට කුසල විපාක එන්න ඒක හේතු වෙනවා. ඊළඟට ගන්න ආහාරයේ කිසි ඉවක් බවක් නැතුව ලෙඩ රෝග ගැන සැලකීමකුත් නැතුව පෙරේතකමට ප්‍රමාණ ඉක්මවල ගන්න ගියාට පස්සේ අර විදිහට අකුසල විපාක මුල් කරගෙන අරකත් ප්‍රත්‍ය කරගෙන පෙරේතකමත් ප්‍රත්‍ය කරගෙන වැඩිපුර වැඩිපුර අකුසල විපාක ඇවිල්ලා රෝගී තත්ත්වයටපත් වෙන්නට පුළුවන්. ඔන්න ඔය විදිහට භෝජනය කුසල් කරන්නත් අකුසල් කරන්නත් කුසල විපාක එන්නත් අකුසල විපාක එන්නත් බලපානවා. එතනත් ඒ නිසා උපනිශ්‍රය ප්‍රත්‍ය තියෙනවා. ඊළඟට පුද්ගලෝපි. පුද්ගලයාත් බලපානවා. අපි ගත්තොත් එහෙම දැන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නැමැති මහෝත්තම පුද්ගලයා නිසා මොනතරම් සංඛ්‍යාවක් ලෝකෝත්තර කුසල් මට්ටමට ආවද? උපතිස්ස කෝලිත උතුමන්ට පවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නැමැති පුද්ගලයා අස්සජී මහරහතන් වහන්සේ නැමැති පුද්ගලයා නිසා ලෝකෝත්තර කුසල කරන මට්ටමටම ආවා. ආනේක අතට පුද්ගලයා බලපාලා පුද්ගලයා උපනිශ්‍රේ වෙලා කුසල කරන්න. අකුසල කරන්නත් බලපානවා. දැන් ලෝතර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච නිසානේ දේවදත්ත හාමුදුරුවන්ට ආනන්තර පාප කර්ම දක්වා යන්න හම්බුනේ. ඊළඟට බිම්බිසාර රජතුමා නැමැති පුද්ගලයා නිසානේ අජාසත් රජුරවන්ට ආනන්තර පාප කර්ම දක්වා යාමට පාර හැදුනේ. අන්න ඒ විදිහට පුද්ගලයා අකුසල් කරන්නත් බලපානවා. තීර්ථකය කොච්චර අකුසල කර්ම සිද්ධ කරගත්තද බුදුරජාන් වහන්සේ නැමැති මහෞත්තම පුද්ගලයා නිසා ඒ විදිහට දැනගන්නටත් ඕනේ. ඊළඟට පුද්ගලයා නිසා කුසල විපාකයෙන්වත් බලපානවා. ඒවට කියන්නේ නිස්සන්ද ඵලනේ. පුද්ගලයා නිසා තවත් පුද්ගලයෙකුට කුසල විපාකයෙන්ද බලපානවා. ඒක බොහොම පැහැදිලි දෙයක්. යම් කිසි සේනාසනයක හොඳට ලැබෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එතෙන්ද ලැබීම වැඩි. ඉතින් ඔක ජීවමාන කාලෙත් එහෙම තමයි. දැන් ওই සමහර අවස්ථාවලද සදාන් වෙන්නේ ගමනක් වඩිනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනකොට ස්වාමිනේ මේ පැත්තේ සදහැවතුන් නැහැ. මේ පැත්තේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. ඔය මාර්ගය අමාරුයි. සිව්පසයෙන් අමාරුකම් ඇති වෙයි කියනකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද සීවලී එනවාද කියලා අහනවා. ඒ කියන්නේ සීවලී මහරහතන් වහන්සේගේ ලැබීම අනෙක් අයටත් ඒකේ නිස්සන්ද ඵලය ලැබීමට හේතු වෙනවා. උනා නිස්සන්ද ඵල කියලා කියන්නේ අමුක්ඛ්‍ය ඵලය. ඊළඟට කෙලින්ම මුඛ්‍ය ඵලය කියලා කියන්නේ ඒකේ විපාකය තමාටම එන එක. නිස්සද්ද ඵලය ලැබෙන්නේ Taman ඇසුරු කරන සමීපේ ඉන්න අයට. ආන්නේමයි. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා අදාපට ලැබෙනෝනේ. අන්න පුද්ගලයා නිසා අපටත් කුසල විපාක එනවා. අපට මේ ලැබෙන සෑම දෙයක්ම දැන් අනුරාධපුර පොළොන්නරුව කලුතර දලදා මාලිගාව මේ ලෝකේ පවතින බොහෝ තැන් වලට ලැබෙන ඔය කවුරක්වත් එතනින් හාමුදුරුවන්ගේ මේ ප්‍රතිහාරයකට නෙමෙයි ඒ සියල්ලම ලැබෙන්නේ ලෞතර බුදුරජාන් වහන්සේ නිසා. ඒ හාමුදුරුවන්ගේ යම් පුණ්‍ය මහිමයක් ඇති. නමුත් 99%ක්ම ඒක ලෞතර බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය මහාන්තය පාරමී පුරණ කාලේ දිවි පරදුවට තබා දුන්නු පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන ඒ ශක්තියින්ගේ බලය ඉතින් වර්ෂ දාස් ගණනක් පවතින්නේ. එතකොට එතනින් කියන්නේ තන පුද්ගලයා අනෙක් අයටත් කුසල විපාක ඒමට උපකාර වෙනවා. ඊළඟට අකුසල විපාකෙන්ටත් බලපානවා. දැන් අපි ගත්තොත් එහෙම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ වඩිනකොට බුදුරජාන් වහන්සේ වඩිනවා වගේ ගෙනල්ලා දානමාන ආදී පූජා කරන්නේ. හැබැයි ලෝසක ස්වාමීන් වහන්සේත් එක්ක වඩිනකොට හම්බෙන්නේ නැහැ මොකක්වත්. හම්බුණත් බොහොම අල්ප සල්ප දෙයක් තමයි හම්බ වෙන්නේ. එතකොට එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේටත් අකුසල කර්ම විපාක පැමිණීමට ලෝසක කියන තමන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ රහත් වෙලා හිටියේ. උන්වහන්සේගේ බරපතල අකුසල කර්ම හේතු වෙනවා. දැන් අර පොතේ කොත් සඳහන් වෙන්නේ අර අම්මා කෙනෙක් අර පවුල් බොහෝ ප්‍රමාණයක් තිබිලා සස්ත්‍රීකව හිටපු ගමක් අන්තිමට කැඳ කෙලෙස්සක් නැති වෙන මට්ටමට වටුණානේ. පස්සේ ඒ අයම කල්පනා කරලා ඒ ගම දෙකට බෙදුණා. බෙදුණාට පස්සේ අර එකම්මක් කෙනෙකුගේ මව කුසට ඇවිල්ලා හිටපු අවාසනාවන්ත දරුවා ඉන්න ඒ පැත්ත තියෙනවනේ. ඒ පැත්තට අරාහේනි එහෙමමයි. පස්සේ ඒ පැත්තත් බෙදුණා. ඊට පස්සේ ඒ බෙදිච්ච එකෙත් අර අම්මා ඉන්න අර කාලකන්ණි දරුවා පිළිහිඳගත්තු අම්මා ඉන්න පැත්තට අහේනිය අනිත් පැත්තට කලින් වගේම හොඳයි. ඔහොම බෙදලා බෙදලා බෙදලා බෙදලා අන්තිමට ඒ අම්මා තනි වුණානේ. ආන්න එතකොට ඒ අම්මට ඒ දුක් විපාක ලබන්න හේතු උනේ ඒ මුළු ගමටම අහේනියක් ඇති උනේ අර කියන පවකාර දරුවාගේ දරුවා නැමැති පුද්ගලයා නිසා. ආන්න ඒක තමයි කියන්නේ පුද්ගලයා අකුසල විපාක පැමිණීමට හේතු වෙනවා. ඒ වගේ අවස්ථා. ඉතින් බලන්න දැන් මේ උපනිෂ්ක්‍යා ප්‍රත්‍ය කියාගෙන යනකොට ඔබට තේරෙන්නට ඕනේ මේකේ නැති දෙයක් නැහැ. ඒ උපනිෂ්ඨ ප්‍රත්‍ය නැති දෙයක් නැහැ. සියල්ලම විස්තර වෙනවා. ඒ කියන්නේ අපට දැනෙන, පෙනෙන, නොපෙනෙන, නොදැනෙන සියල්ලක්ම මේකේ සියුම්, ගැඹුරු, සරල සියල්ලක් මේකේ විස්තර වෙනවා. ඊළඟට බලන්නට පුද්ගලයා ඒ විදිහට හේතු වෙන සේනාසනාපි උපනිෂ්‍යප්පච්චේන පච්චය. සේනාසනයත් බලපාන වාසය කරන ස්ථානය නායකත්ව ගෙදර වෙන්නට පුළුවන්, පන්සලක් වෙන්නට පුළුවන්, අරණ්‍ය සේනාසනයක් වෙන්නට පුළුවන්. එසේ නමුත් ඒක බලපාන කාර්යාලයක් වෙන්නත් පුළුවන්. එතකොට සේනාසනේ බලපාන්නේ ඒ අපි කියන්නකො දැන් යම් සේනාසනයක් තියෙනවා නම් අපි කියමුකෝ සදහැතියන් නැති ඈ එහෙම නැත්නම් බොහොම කටුක කාලගුණික තත්වයන් තියෙන වැස්සාවුව විපරීත විදියට ලැබෙන මේ වගේ තත්වයන් තියෙන තැනක එහෙමනම් අන්න එතකොට ඒ කෙනාට කුසල් කරන්න හරි අමාරු වෙන්නට පුළුවන්. අපි කියමුකෝ යම් gedaraka. දැන් අපට ගන්නකොට දැන් හිතන්නකෝ දැන් මේ කුසල් කරන්න අවස්ථාව සැලසෙන විදිහට. කුසල් කරන්න අවස්ථාව සැලසෙන විදිහට යම් gedarak තියෙනවා. ඒ gedar වටා පිටාවේ ඉන්න මිනිස්සුත් බොහොම හොඳයි. ගුවන් විදුලියක් රූපවාහිනියක්වත් දාන්නේ නැහැ. පන්සල් වල තිබුණත් පන්සල් වල පැය ගණන් උදේ පාන්දර හවස් වෙනකොට මේ බ්‍රහ්ම ලෝකයට හැන ගානට පිරිත් දාන්නෙත් නැහැ. අන්න ඒ වගේ දැන් අන්න ಗುಣධර්මයක් පුරා ගන්න උදවියට ඒ ස්වාමීන් වහන්සේලාට ඒ ගිහි පින්වතුන්ට ඒ වාසස්ථාන උපකාර වෙනවා. තමන්ගේ බණ භාවනා කටයුත්තක් ගිහි පින්වතුන්ගේ ශිල්ප ශාස්ත්‍රාදී කටයුත්තක් භෞතික දියුණුවට හේතු වෙන කටයුත්තක් කර ගැනීමට හේතු වෙනවා. ඒ කුසල් කරන්නත් හේතු වෙනවා. අන්න ඒක තමයි වාසය කරන තැන කුසල් කරන්න හේතු වෙනවා. වාසය කරන තැන අකුසල් කරන්නත් හේතු වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අපි අර විදිහට කියන්නකො දැන් දැන් සමහර අපේ සේනාසනක් තියෙන හතර වටේට මුස්ලිම් පල්ලියෙන් වාර ගණනාවක් කෑ ගහනවා. ඊළඟට පිරිත් දානවා උදේ හතරමාරේ ඉඳලා 6-7 වෙනකල් හවස 4-5 වෙනකොට ආය පටන් ගන්නවා. ඉතින් බණ භාවනාවක් කරන්ද නිවේ ගන්න නැහැ. අවකාශ නැහැ. නිහඬ නැහැ. ඉතින් එතකොට ඒ වාගේ තැනක ඉන්නකොට දැන් පිරිත් හොඳ එක වෙනම කතාවක්. නමුත් ඉතින් පිරිත් මේක කන් දොරටු පැලෙන මට්ටමට හතර අතින් දැම්මට පස්සේ භාවනා කරන්න බෑනේ. භාවනා කරන්න බෑ. එතකොට දැන් ගිහිගෙවල් වලත් එහෙම තියෙනවනේ. දැන් ගිහිගෙවල් වල සමහරලාවට ඒ පිරිත් දානකොට පන්සල් වලට චෝදනා කරනවා. ඒ චෝදනාව සාධාරණයි. මොකද පිරිත් අහන්න බලෙන් සැලැස්සුවා කියලා ඕකෙන් කාටවත් ආනිසංශයක් ලැබෙන්නේ නැහැ බණිනවනේ. Tamanට gedara වැඩක් කරගන්න නැහැ, ළමයින්ට ඉගෙන කියා ගන්න නැහැ, බණ භාවනාවක් කරගන්නට නැහැ. ඉතින් එතකොට ඒ නිසා බන්න බලන්න මේ වගේ කරදර කරන තැන්වල වාසය කරන්න ලැබුණොත් අපි කියන්නේ දැන් පාරක් අයිනේ බලන්නකෝ. කෝච්චි පාරක් අයිනේ බලන්නකෝ. කිසිම කටයුත්තක් Tamanගේ ගුණයක් වැඩෙන කටයුත්තක් කරගන්න පුදුම අවහිරයක් නේ තියෙන්නේ. ඒ නිසා නිතරම මනස වික්ෂිප්ත වෙන්නට බලපානවා. ඒ විදිහට අකුසල් කරන්නත් අකුසල් සිද්ධ වෙන්නත් මේ කියන වාසස්ථානයේ ස්වභාවය බලපානවා. එපමණක් නෙමෙයි ඉතිගේ වාසස්ථාන වල තවත් තවත් තවත් කරුණු දැන් සමහර වාසස්ථාන වලට අමනුෂ්‍ය බලවේග තියෙනවා. මැරිච්ච අය බැල්ම හෙලනවා, ඇල්ම හෙලනවා. අන්න ඒ වගේ තැන්වල සමහර තැන් තියෙනවා දෙවිවරු අරක්ගෙන ඉන්නවා. දේවතාවෝ. අන්න ඒ වගේ තැන්වල තමන්ට ගුණයක් පුරා ගැනීමටත් තමගේ භෞතික දියුණුවක් සිද්ධ වෙනවා නම් ඒකත් මුල් කරගෙන තවත් බණ භාවනාදී කටයුත්තක් කුසලයක් කර ගැනීමටත් හේතු වෙනවා. ඔන්න ඔය විදිහට ගත්තට පස්සේ කුසල් කරන්න වාසස්ථානේ බලපානවා. ඒ වගේම අකුසල් කරන්නත් බලපානවා. දැන් ওই සමහර අය සමහර ගෙවල් වලට තියෙනවානේ කොච්චර හම්බු කරත්නේ. ඉතින් සමහර හිතා ගන්නත් තමයි මේ පහුගිය දවසක ගෙදරක කට්ටයක් ඇවිල්ලා කියනවා මේ නිතරම සල්ලි නැති වෙනවා කියලා. පස්සේ මේ සල්ලි නැති වෙනවා කියනකොට දැන් මුල් කාලේ කවුරු හරි හොරකම් කරනවා කියලා හිතාගෙන මේ මහත්මයක් කියනවා පස්සේ දැන් පුතාට දුන්නලු සල්ලි ටික දාලා තියෙන කබඩ් එකට දාලා ලොක් කරලා. දුවට දුන්නලු. ඒ කරත් සල්ලි නැති වෙනවලු. අන්න බලන්න ඒ වගේ තැන්වල ඉතින් මානසික සහනයක් ඇත්තෙම නැහැනේ. එතකොට අකුසල චේතනා පසුතැවිලි ගැටීම් විසිරීම් හිතේ ඇතිවීමට අකුසල් පහළ වීමට ඒක වාසස්ථානයේ බලපානවා. ඊළඟට කුසල විපාක එන්න අකුසල විපාක එන්න ඒකත් එහෙම තමයි. බොහොම පිළිසෙදුවට පිළිවෙලට ක්‍රමානුකූලව ආරක්ෂා සහිතව ආරක්ෂිතව කියන්නේ මේ මේ නැකත් බල්ලා කරනවා කියන එක නෙමෙයි. තුනුරුවන් මුල් කරගෙන ආධ්‍යාත්මික පවිත්‍රත්වයත් එක්ක ඇති කරගන්න ආරක්ෂාව. ඒ ආරක්ෂා සහිතව සතුටින් වාසය කිරීමට සුදුසු විදියට ලස්සනට පිරිසිදුවට පිළිවෙලට තියෙනවා නම් ඒක නිසාම කුසල විපාකත් Taman ටෙන්ඩ එක බලපානවා. අකුසල විපාකෙන්දත් බලපාන අර විදිහට විවිධ බලපෑම් අමනුෂ්‍ය බලපෑම් වාගේ දේවල් තියෙන තැන්වල පිළිවෙලකට පිරිසිදුවකට gedarak මිදුලක් පිරිසිදු නොතියා ගන්නකොට අමනුෂ්‍යයින්ගේ പ്രേතයින්ගේ පවා බලපෑම් ඇති වෙලා වැඩිපුර වැඩිපුර දුක්ඛම් කටළු ලෙරලෝක පීඩා එන්නට පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය විදිහට මේ සේනාසනය වාසස්ථානය කුසල් කරන්ඩ අකුසල් කරන්ඩ කුසල විපාකයෙන්ද අකුසල විපාකයෙන්ද බලපාන. ඒක එහෙම තමයි. දැන් දැන් ඒක ඔක තියනවානේ දැන් දැන් කුටිසේනාසන උනක් තියෙනවානේ. දැන් ගොඩාක් ආත්ම ශක්තිය ධෛර්යය දියුණු කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් සමහර ස්වාමීන් වහන්සේලාට සමහර කුටි වලට ගියාට පස්සේ එහෙම ඉන්න බෑ. සේනාසනයේ කුටි 30 40ක් තියෙනවනම් හැම කුටියකට මාරු වෙවි මාරු වෙවි මාරු වෙවි මාරු වෙවි බලනවා. සමහර එකක්වත් හරියන්නේ නැති වෙලාවල් තියෙනවා. මානසික දුර්වලකම තමයි ප්‍රබලම හේතුව. ඒ අතර තවත් හේතු තියෙනට පුළුවන්කම තියෙන නිසා අපි කියනවානේ සාමාන්‍යයෙන් Tamanට හිමි බිමක් කියලා. Tamanට හිමි බිමක්. ගිහියෙකුට හරි පැවිද්දෙකුට හරි Tamanට උරුම වෙච්ච බිමක්. අනේ නිසා ඒ ඒ කාරණා බලනකොට වාසස්ථානය කුසල කරන්න අකුසල කරන්න කුසල විපාකේ එන්න අකුසල විපාකේ එන්න බලපානවා ඒකටත් කියන්නේ උපනිශ්‍රය ප්‍රත්‍යය එවනම් දැන් ඔන උපනිශ්‍රය ප්‍රත්‍ය පිළිබඳව ශීර්ෂ 12ම අප ඔබට නැත්නම් 13ම අපි ඔබට විස්තර කරලා දුන්නා. ඊළඟට අපට එන්නට ඕනේ මේක පටිච්චසමුප්පාදයට ගැළපීම. උපනිශ්‍රය ප්‍රත්‍ය පටිච්චසමුප්පාදයේ කොයි කොයි තැන්වලද වැඩ කරන්නේ කියලා ඔබට කියලා දෙන්නට ඕනේ. ඔබට මම කිව්වා මුලින්ම ආරම්මන උපනිශ්‍රය අනන්තර උපනිශ්‍රය පකති උපනිශ්‍රය කියලා උපනිශ්‍රය ප්‍රත්‍ය කොටස් තුනක් තියෙනවා කියලා. එතකොට ආරම්මන උපනිශ්‍රය කියලා කියන්නේ අර මම මුලිනුත් ඔක මතක් කළා හොඳට දාන දීලා හොඳට සීලය රැකලා හොඳට භාවනා වඩලා ධානා මට්ටමට හරි ඇවිල්ලා මාර්ගඵල ලබලා ඒවා සිහි කරනවා. ආරම්මන උපනිශ්‍රය. ඒවා සිහි කරනවා. එතකොට අපි කියවා ආරම්මනාදී ප්‍රතිය අරමුණ ගරු වශයෙන් සිහි කරන එක. ආරම්මන උපනිශ්‍රය කියලා කියන්නේ ඊට වඩා වෙනස්. හරි. අර මම කියවට දැන් මේ අකුසලයක් වුණත් කරලා අකුසලයක් වුණක් කරලා බරපතල අකුසල වුණත් කරලා පාඩමක් ඉගෙනගෙන මේක මට වැරදිච්ච තැනක් කියලා දැඩි අදිෂ්ඨානයක පිහිටාගෙන පුළුවන්නේ හැදෙන්න ඈ දානාදී පින්කමක් කරලා ඒ ඇතිවෙච්ච ආධ්‍යාත්මික සංසිඳීම මුල් කරගෙන ඒක පදනම් කරගෙන තව තව තව තව පින්කම් වලට නැඹුරු වෙන්නට පුළුවන්නේ ආන්නේ විදිහට යන එකට තමයි කියන්නේ ආරම්මන උපනිෂය ආරම්මන උපනිශ්‍රය. ඊළඟට දැන් එතකොට අපට ඒක ගන්න පුළුවන් ඒක එනකොට අර මුල් මුල් කුසලයක් කුසලයකට උපකාර වෙන ආකාරය යන අදි වශයෙන් අපට අර විස්තර කරලා තිබුණේ. ඒක ගන්නට පුළුවන් එතෙන් සම්බන්ධ කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අනන්ත රූපනිශ්‍රේ කියලා කියනකොට අර චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ තියෙන සම්බන්ධතාව මුල් චිත්තක්ෂණයක් අග චිත්තක්ෂණයට කරන බලපෑම ආන්න එක තමයි කුසල් වේවා අකුසල් වේවා ඒක අනන්තරෝපනිශ්‍රය. දැන් අනන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ හුදෙක් මුල් චිත්තක්ෂණය 15 වීම දෙවෙනි චිත්තක්ෂණය 15 වීමට උපකාරයි දෙවෙනි එක 15 වීම මාත්‍රේ තුන්වෙනි එක 15 වීමට ආධාරයි කියන අර පිළිවෙල සැකසීම. හැබැයි අනන්තරෝපනිශ්‍රය කියලා කියනකොට මුල් එකේ බලපෑම දෙවෙනි එකට දෙවෙනි එකේ බලපෑම තුන්වෙනි එකට තුන්වෙනි චිත්තක්ෂණේ බලපෑම හතරවෙනි එකට යනාදී වශයෙන් එන්නේ කරන කුසලයක් වේවා අකුසලයක් වේවා ඊළඟ ඊළඟ චිත්තක්ෂණේ ප්‍රබල කිරීමට මුලින් මුලින් චිත්තක්ෂණේ බලපාන එක තමයි අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා කියන්නේ. ක්‍රියාවලට ගණ්ඩත් පුළුවන් ජවන බවටපත් වෙන. ඊළඟට පකත උපනිශ්‍රේ කියලා කියන්නේ අපි කිව්වා ස්වභාවයෙන් Tamange හිතේ පිහිටලා තියෙන ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, කරුණාව, මෛත්‍රිය ආදී හොඳ පැත්ත. අනිත් පැත්තෙන් රාගය, ද්වේෂය, මාන්නය, දිත්‍ය ඒ වගේ කෙලෙස් මනසේ ස්වභාවයෙන් පිහිටලා තියෙන. ඉතින් ඒ ස්වභාවයෙන් පිහිටපු ඒවත් කුසල කරන්ඩ අකුසල කරන්ඩ වගේම කුසල විපාක අකුසල විපාකෙන්ද බලපානවා. ඔන්න ඔය ටික තමයි උතන තියෙන්නේ. එතකොට අපි එහෙමනම් දැන් අපට ඒක සම්බන්ධ කරගන්න පුළුවන් ස්වභාවයෙන් මෙයාගේ ශ්‍රද්ධා සීලාදී තියෙනවා නම් එයා ඒ මුල් කරගෙන කුසල් කරනවා අපි කියමු ශ්‍රද්ධා සීලාදී තමා තුළ තියෙනවා ඒවා දිනු කරනවා අන මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ කුසල් කිරීමට උපකාර වෙනවා ඊළඟට රාගාදී බහුලයි ද්වේෂාදී බහුලයි ඒ මුල් කරගෙන මුලින් මුලින් සිතවිලි පාවලා පස්සේ පස්සේ කයින් වචනින් ක්‍රියාත්මක වෙන මට්ටමටම ඒ ඒ අකුසල් කරනවා අන්න ඒක තමයි උපනිශ්‍රය මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අකුසලයකට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් પ્રાપ્ત වෙනවා. ඔන්න ඒ විදිහට මේ 24ම 24 sorry මේ 13ම ශීර්ෂ 13ම ඔබ හොඳට ප්‍රගුණ කරගන්නට ඕනේ. ඔබට පොතක් ගත්තොත් මම විස්තර කරන කොටස බලා ගන්න. බලාගෙන ආ මේ කියන්නේ මේ කොටසයි මේ කියන්නේ මේ කොටසයි මොකද මේ මේ තරම් සරල කරලා අපි මෙච්චර කාලයකට කරලා නැහැ. නමුත් ඔබ ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහට අපි දෙන්නට ඕනේනේ. එතකොට ගොඩාක් ඒවා කියලා වේගෙන් වේගෙන් කියාගෙන ගියා කියලා ඒක බහුතරයකට අල්ලගන්න බැරි නම් එතනදී අපට යමක් හිතන්න තියෙනවානේ. ඒ නිසා තමයි මේ නැවත නැවත සමාර්ලාවට බාහිර කාරණා පව සම්බන්ධ කරලා ඔබට විශ්ලේෂණය කරන්නේ ඔබේ ධර්මඥානය දියුණු කර ගැනීමට පහසුවක් සලසනු පිණිසයි. ඊළඟට තියෙන්නේ මේක පටිච්චසමුප්පාදයට ගලපන ආකාරය. අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන උපනිෂය ප්‍රත්‍ය තියෙනවා. සංඛාරපච්චය විඥානං කියන තැන උපනිෂය ප්‍රත්‍ය තියෙනවා. නාම රූපපච්චය සලායතනං කියන තැන උපනිෂය ප්‍රත්‍ය තියෙනවා. සලායතන පච්චය පස්සෝ කියන තැන උපනිෂය ප්‍රත්‍ය තියෙනවා. වේදනා පච්චය තණ්හා කියන තැන උපනිෂය ප්‍රත්‍ය තණ්හා පච්චය උපාදානං කියන තැන උපාදාන පච්චය භව කියන තැන. භව පච්චය ජාති. ඔන්න ඔය තැන්වල පවතිනවා. දැන් අපි ඒ ටික පැහැදිලි කරලා ගමු. ලැබෙන නොලැබෙන ශීර්ෂ ඔබ හරියට පැහැදිලිව දැනගන්නට ඕනේ. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන මේ කියන උපනිෂ්ඨා ප්‍රත්‍ය තියෙනවා. පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිෂ්ඨා පච්චේන පච්චයෝ කියලා කියනවා. එතකොට අනන්තර උපනිශ්‍රය තියෙනවා නේද? ඇයි? අකුසල් චේතනා 12ම ගත්තට පස්සේ ඒ හැම අකුසල චේතනාවක් සමගම අවිද්‍යාව එකටම වැඩ කරනවා. එහෙම ගත්තට පස්සේ අවිද්‍යාව සහිත චේතනාව ඇති පළවෙනි ජවණය දෙවෙනි ජවණයට අනන්තරෝපනිෂ්ඨේ ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙනවා. දෙවෙනි ජවණය පළවෙනි ජවණය දෙවෙනි ජවණයට දෙවෙනි ජවණය තුන්වෙනි ජවණයට තුන්වෙනි ජවණය හතරවෙනි ජවණයට හතරවෙනි ජවණය පස්වෙනි ජවණයට පස්වෙනි ජවණය හයවෙනි ජවණයට හයවෙනි ජවණය හත්වෙනි ජවණයට අනන්තරෝපනිෂ්ඨේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට අපි කියවනේ ඈත ඉඳලා වුණත් මේකේ බලපෑම තියෙන උපනිෂ්ඨය ප්‍රත්‍ය කියලා. අර විදියට කෙනෙක් කන්නා කුසල් ලෝභ කුසල් ද්වේෂ කුසල් මෝහ කුසල් දිනු කරනවා. අවුරුදු ගණන් දිනු කරනවා. කල්පන ගණන් දිනු කරනවා. අපි අර දේවදත්ත හාමුදුරන් කතාව හැම කිව්වේ. එතකොට ඒ විදියට ආවට පස්සෙත් ඕන්නම් මේ අවිද්‍යාවෙන් සංස්කාර අවිද්‍යාව මුල් කරගෙනනේ. ඒ ටික දාන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදියටත් ඒ අර්ථ ඒ ක්‍රමයටත් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන මෙය තියෙනවා. එතකොට දැන් ඒකේ නොලැබෙන ඒවා බලන්න. අවිජ්ජාපච්චය සංඛාරා කියනකොට අර මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ කුසලයකට උපකාර වෙනවා කියන එක එක නෑ. මුල් මුල් කුසලයක් සමහරට අකුසලයකටත් උපනිශ්චය වෙනවා කියන එක එකක් නෑ. මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාපෘතයකට කර්මජ රූප සහ විපාක වලට උපකාර වෙනවා කියන ශීර්ෂයක් මෙතන නෑ. ඒ මුල් මුල් කුසලයක් නෑනේ අවිද්‍යාවයි සංස්කාරයනේ තියෙන්නේ. ඒතර අවිද්‍යාව මුලින් තියෙන. ඒ නිසා මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ කුසලයකට උපකාර වෙනවා කියන එක මෙතන නැහැ. ඊළඟට මුල් මුල් කුසල කුසලයක් පස්සේ පස්සේ ඇතැමෙට අකුසලයකට උපනිෂ්ඨ වෙනවා කියන එක ඒකත් මෙතන නෑ. මොකද පටන් ගන්නේ අවිද්‍යාවෙන් අකුසලයෙන්ම නිසා. ඊළඟට මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාපෘතයකට උපකාර වෙනවා කියන එක ඒකත් නෑ. මොකද අවිද්‍යාවයි සංකාරයි දෙකම කර්ම අවස්ථාවේදී. ඒ නිසා ඒ ශීර්ෂ තුනම නැහැ. මොල් මොල් අකුසලයක් පස්සේ පස්සේ අකුසලයකට උපකාර වෙනවා කියන එක අන්න ඒක තියෙනවා. ඒක අනන්ත රූපනිශ්චය වශයෙන් ගත්තා පස්සේ එයත් තියෙනවා. එක චිත්තක්ෂණයක් ඊළඟ චිත්තක්ෂණයට උපනිශ්චය වෙනවා කියන ඒක අනන්ත රූපනිශ්චය කියන ප්‍රත්‍යයෙන් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ කල්ප කාලාන්තරයක් අකුසල් දිනු කරන එක මේ තවත් අනාගතයේ අකුසල් කිරීමට පුරුද්දක් වශයෙන් පිළිපිටනවා කියලා ගත්තට පස්සේ මෙතන ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට ওই ටික පමණයි තියෙන්නේ. ඊළඟට මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ ඇතැම් විට කුසලයකට හේතු වෙනවා කියන එක අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට ඒක ඒක චිත්තක්ෂණිකව ගත්තොත් ගන්නට බෑ. එහෙම නැත්තම් නම් ඉතින් පුළුවන්කමක් තියනවා නේද? ඒ මොකද හේතුව අපි ගොඩාක් අකුසල් කරලා කරලා කරලා අවිද්‍යාව මුල් කරගෙන මට වැරදුනා කුසල් කරන්නට ඕනේ කියලා ගන්නකොට එහෙමනම් අපිට ගන්න හැකියාව තියෙනවා අර විදිහට ඈත ඉඳලා මේ උපනිෂ්ඨාපත්තිය බලපෑම ඈත ඉඳලා කරන නිසා ඒ විදිහට ගන්න පුළුවන්කමක් තියෙනවා ඒ ශීර්ෂයට එන්න. ඊළඟට මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ ක්‍රියා මේ අව්‍යාකෘත වලට හේතු වෙනවා කිව්වොත් ඒක ගන්නට බෑ. මොකද හේතුව සංකාර කියනකොට එතන විපාකක් නෙමෙයි, ක්‍රියාවක් නෙමෙයි, රූපක් නෙමෙයි, නිවනක් නෙමෙයි. එනිසා එතන එච්චරයි ලැබෙන්නේ. ඊළඟට මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට ඒක ගන්නත් බෑ. මොකද මෙතන කියන්නේ කර්ම අවස්ථාවක්. මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ කුසල් වලට හේතු වෙනවා කියන එක එක දාන්නත් බෑ. මොකද නේද අව්‍යාකෘත කතාවක් නැතිම නිසා. ඒ වගේම මුල් මුල් අව්‍යාකෘතයක් අකුසල් වලට උපනිශ්‍රේ වෙනවා කියන එක දාන්නත් බෑ. ඊළඟට ඍතුව ඒක සම්බන්ධ කරන්නත් බෑ. මොකද චිත්තචෛසික ටිකක් මේ චෛතසික ටිකක් මෙතන තියෙන ඍතුව කියන්නේ සීතෝෂ්ණ දෙක. ඊළඟට භෝජනය ඒක සම්බන්ධ කරන්න බෑ. මෙතන චෛතසික දෙකක් එතන භෞතික ආහාරයක්, ආහාරජ රූපේ. ඊළඟට පුද්ගලෝ ඒක සම්බන්ධ කරන්නත් බෑ ඒ ක්‍රමයටම. සේනාසනම්පි ඒකත් සම්බන්ධ කරන්නට බෑ. එමනම් අපිට දැන් ලැබෙන ශීර්ෂ නොලැබෙන ශීර්ෂ තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි ගත්තට පස්සේ සංකාරපච්ච විඥානං කියන තැන. එතෙන්ට ගන්න බලා ගන්න මොල් මොල් කුසලයක් පස්සේ පස්සේ කුසලයකට උපනිශ්‍රේ වශයෙන් උපනිශ්‍රේ වෙනවා කියන්නේ ගන්න බෑ මොකද විඥාන කියන්නේ විපාකයක්. මොල් මොල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට අන්න එක ගන්නට පුළුවන්. ඒ කියන්නේ පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනෙන්ජාවි සංකාර කියන කාමාවචර කුසල චේතනා 8යි, රූපාවචර කුසල චේතනා 2යි, අරූපාවචර කුසල චේතනා 4යි කියන මේ කුසල කර්ම චේතනා. මේ ටික අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ගැළපෙන විදිහට අපි ගත්තොත් කාමාවචර, කාමසෝබන කුසල් හතර ගත්තා නම් ඊට ගැළපෙන විදිහට කාමසෝබන විපාක 8යි අහේතුක සම්තිරණයයි කුසල විපාක සම්තිරණයයි අන්න ඒ කියන අව්‍යාකෘත ඊළඟට ඒ සිත් නවයේ වැඩ කරන චෛතසික කියන අව්‍යාකෘත ලැබීමට උපකාර වෙනවා ඉතින් මෙතන චෛතසික ගන්නෙ නෑ මොකද හේතුව සංකාරපච්චය විඥානං විතරනේ ගත්තේ. ඒ හිත් 9 15 වීමට ඒ හිත් 9 විපාක. උපකාරණ නිසා මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට හේතු වෙනවා කියන එක එතෙන්ද යෙදෙනවා. ඊළඟට රූපාවචර කුසල චේතනා පහ ගත්තොත් ඒත් රූපාවචර ලෝකේ ප්‍රතිසන්දි ලැබීමට ඒ විඥාණය විතක්ක ਵਿਚාර පීති සුඛ එකග්ගතා සහිත ප්‍රථම ඥාන විපාක චිත්තේ අනාදී වශයෙන් ඒ විපාකසිත පහ පහළ වීමට මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාපෘතයකට උපකාර වෙනවා කියන ඒ ශීර්ෂයෙන් එතෙන්ද සම්බන්ධ වෙනවා. ඊළඟට අරෝපාවචර විපාක ටික ගත්තොත් එතනත් ඒවයි ආකාසානංචයතන ආදී චේත කුසල චේතනා හතර විඥාණයට අදාළ වෙන ආකාසානංචයතන ආදී විපාක සිත් හතර පහළ වීමට ආධාරයි එතනත් මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාපෘතයකට උපකාර වෙන උපනිෂය ප්‍රත්‍යයෙන් කියන ශීර්ෂය තියෙනවා. ඊළඟට මුල් මුල් කුසලයක් මුල් මුල් අකුසලයක් අකුසලයකට හේතු වෙනවා කියන ශීර්ෂය නැහැ. සංකාරපච්චය විඥානං කියන තැන නැහැ. මොකද විඥාන කියන එක අකුසලයක් නොවන නිසා. මුල් මුල් අකුසලයක් ඇතැම් විට කුසලයකට උපකාරණා කියන එක ඒ ශීර්ෂයක් නැහැ. මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අව්‍යාපෘතයකට උපකාරණක් කියන එක ඒක තියෙනවා. ඒ කියන්නේ අකුසහසිත 12න් උද්දච්ච සම්පයුත්ත සිත හැර ඉතුරු සිත 11ම ගත්තට පස්සේ ඒකත විපාක වශයෙන් පැමිණෙන්නේ උපේක්ඛාසගත සම්තිරණ අහේතුක සිත. අකුසල විපාක සම්තිරණ සිත. එතකොට ඒ සම්තිරණ සිත විපාකයි. එතකොට මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අව්‍යාපෘතයකට උපකාර වෙනවා කියන ශීර්ෂය එතන තියෙනවා. ඊළඟට මුල් මුල් අව්‍යාපෘතයක් අව්‍යාපෘතයකට හේතු වෙනවා කියන එක සංකාරපච්චය විඥානං කියන තැන නෑ. මුල් මුල් අව්‍යාපෘතයක් පස්සේ පස්සේ කුසලයකට උපකාර වෙනවා කියන ශීර්ෂයත් සංකාරපච්චය විඥානං කියන තැන නෑ. මුල් මුල් අකුසලයක් අව්‍යාප මුල් මුල් අව්‍යාපෘතයක් පස්සේ පස්සේ අකුසලයකට උපකාරණා කියන ශීර්ෂයක් මෙතන නැහැ. සංකාරපච්චය විඥානං කියන තැන නැහැ. ඊළඟට අනිත් ශීර්ෂ හතරම නැහැ. ඍතුව, භෝජනය, පුද්ගලයා, සේනාසනය. මොකද ඒවා භෞතික දේවල්. මෙතන කියන්නේ චේතනා සහ ඒ චේතනාවට ලැබෙන විපාක. ඒ නිසා අරව හතරම භෞතිකයි. මේ ඍතුව, භෝජනය, පුද්ගලයා භෞතික කියලා ගන්නේ පුද්ගලයා තවත් බාහිර පුද්ගලයෙක්නේ. එක බාහිරයි. ඒ නිසා එක ගන්නෙත් නෑ. මොකද මෙතන ගන්නෙ පුද්ගලයා තුල වැඩ කරන චේතනාසා ඊට අනුරූප විපාක. ඉතින් ඊළඟට මේ සේනාසනය කියන එකත් මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. නිසා ඒ ඒ ඒ ශීර්ෂ ටික මෙතෙන්ට දෙන්නේ නැහැ. එතකොට ඊළඟට විඥානපච්චය නාම රූපං කියන තැන එතන මේ මුල් මුල් මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ කුසලයකට උපකාරනා කියන එක නැහැ. මුල් මුල් මුල් මුල් අකුසලයක් අව්‍යාකෘතේ මුල් මුල් කුසලයක් අව්‍යාකෘතයකට හේතු වෙනවා කියන එකක් නැහැ. මුල් මුල් කුසලයක් ඇතැම් විට අකුසලයකටත් හේතු වෙනවා කියන එකක් නැහැ. ඊළාට මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අකුසලයකට හේතු වෙනා කෙනෙක්වත් නැහැ. මොකද මෙතන විඥාන විඥානපත්‍ය නාම රූපං කරන විපාක ටිකක් තියෙන. විපාකස කර්මජ රූප. ඊළඟට මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ ඇතැම් වෙලාවට කුසලයකට උපනිශ්‍රේ වෙනවා කියන ශීර්ෂයක් නැහැ. මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට හේතු වෙනවා කියන ශීර්ෂයක් නැහැ. ඊළඟට මුල් මුල් අව්‍යාකෘතයක් අව්‍යාකෘතයකට හේතු වෙනවා කියන එක තිබුණාට ඒක උපනිෂේ වශයෙන් ගත්තට පස්සේ නෑ. මොකද විඥාණයයි නාම රූපයි කියලා ගත්තට පස්සේ එකම විපාකසිතක වැඩ කරන චෛතසික. ඒ නිසා එතනදී එක උපනිෂේ නෙවෙයි එතන සාජාතාදී අර නිස්සයාදී වශයෙන් යෙදුනට එතන මේක නෑ. උපනිෂේ ප්‍රත්‍ය කියලා කියන ඈත ඉඳලා උපකාර වෙනවා කියන එකනේ. එතන විඥාණයි නාමයි ගත්තට පස්සේ ඒක ඈත නෑ. එකම විපාකසිතක කොටසක් තමයි එතකොට තියෙන්නේ එතකොට. කර්මජ රූප ටික ගත්තත් එම තමයි. ඊළඟට මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ කුසලයකට උපකාර වෙනවා කියන ශීර්ෂයක් නෑ. මොකද මෙතන අව්‍යාකෘත කොටසක්මයි තියෙන විඥාණයෙන් නාම රූප වෙනවා කියනකොට. ඊළඟට මුල් මුල් අව්‍යාකෘතයක් අකුසලයකට හේතු වෙනවා කියන ශීර්ෂයක් මෙතන නෑ. ඊළඟට අවසාන හතර කොහොමත් නෑ. ඍතව භෝජනය පුද්ගලයා සහ සේනාසනය වාසස්ථානය ඒකෙන් උපනිශ්‍රේ වෙනවා කියන ඒ ශීර්ෂ හතරම මෙතන නෑ විඥානපච්චා නාම රූපං කියන තැන ඊළඟට නාම රූපච්චා සලායතනං කියනකොට එතන ගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. මොකද හේතුව ඒ ඒක චිත්තක්ෂණිකව පහළ වෙන ධර්මතාවන් විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. ඒ ටිකේ නැහැ. ඊළඟට අපට ගන්නට පුළුවන්කම තියෙනවා වේදනා පච්ච තණ්හා කියන තැන. එතෙන්ද අපට දාන්න හැකියාව තියෙනවා. මොකද හේතුව? වේදනාව විපාක, තණ්හාව කර්ම. ඒ නිසා අතර සම්බන්ධතාව දුර ඉඳලා දුක්ඛී සුඛං පත්ථයති සුඛී භීයෝ පිච්ඡති උපේක්ඛාපහ සන්තත්තා සුඛමිච්ඡය භාසිතා. එතකොට අපි කියමුකෝ කාය විඥානය හරහා දුක්ඛ වේදනාවක් ආවා කියලා. සුඛී පත්‍යති. ආ සැප ප්‍රාර්ථනා කරනවා තෘෂ්ණාවෙන්. ආන්න එතකොට මේ වේදනාව විපාක අතන සැප ප්‍රාර්ථනා කරන තෘෂ්ණාවෙන් ඒක අකුසල්. ඒක කර්ම එයක් සකස් වෙන අවස්ථාවක්. එතකොට විපාකයක් කර්මයකට සම්බන්ධ වෙනවා කියලාට පස්සේ දුරස්තයි. උපකාරණා කියලාට පස්සේ. අන්න ඒක ඒ නිසා උපනිෂය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක යෙදෙන්නේ කොහොමද උපනිෂය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනකොට? පොරිමා පොරිමා අභ්‍යාකතා ධම්මා පච්චමානං පච්චමානං අකුසලාණං ධම්මාණං උපනිෂය පච්චේන පච්චෝ. මුල් මුල් අව්‍යාකෘත ධර්මයක්. හරිනේ? වේදනා විපාක අව්‍යාකෘතයි. පච්චමානං පච්චමානං අකුසලාණං. ඉතින් තෘෂ්ණාව කියලා කියන අකුසලයක් ඒකට උපකාර වෙනවා. ඊළඟට වෙන ශීර්ෂයක් එතෙන්ට වැඩ කරන්නට යෙදෙන්නේ නැහැ. මුල් මුල් අව්‍යාකෘතයක් අකුසලයකට මුල් මුල් අව්‍යාකෘතයක් කුසලයකට කියලා ගන්නට බෑ. මුල් මුල් අව්‍යාකෘතයක් අව්‍යාකෘතයකට හේතු වෙනවා කෙනෙක් ගන්නත් බෑ. මොකද හේතුව? මුලින් අව්‍යාකෘත තිබුණාට අගින් තියෙන්නේ කර්ම. අකුසල් අකුසල කර්මයක් තමයි තියෙන්නේ. අකුසල් කියලා ගත්තට පස්සේ වඩා හොඳයි කර්ම කියනකට වඩා. මොකද චේතනාව නෙවෙයි එතන ප්‍රශ්නාව තියෙන නිසා. ඉතින් එන්නේ මේ විදිහට අරගෙන එතෙන් දෙච්චරයි දෙන්නේ. එතෙන් දෙච්චරයි දෙන්නේ. ඊළඟට තණ්හාපච්චය උපාදානං කියන තැනක් තියෙනවා උපනිෂය ප්‍රත්‍ය. කොහකද තියෙන්නේ? මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ කුසලයකට හේතු වෙනවා එක නෑ. මුල් මුල් කුසලයක් ඇතැම් වෙලාවකට කුසලයකදී ඒකක් නෑ. මුල් මුල් කුසලයක් අව්‍යාපෘතයකට හේතු වෙනා ඒකත් නෑ. මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අකුසලයකට උපනිෂය ප්‍රත්‍ය ප්‍රත්‍ය ආන්න ඒක හරි. තණ්හා පච්චය උපාදාන. තණ්හා මුල් කරගෙන දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ඒක වැඩි කරාට පස්සේ උපාදාන බවටපත් වෙනවා. ප්‍රබල වෙනවා. අන්න ඒක උපනිෂය ප්‍රත්‍ය. මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අකුසලයකට හේතු වෙනවා. ඊළඟට තණ්හාවෙන් උපාදාන කරන ditthi උපාදානේ සීලබුත් උපාදාන අත්වාද උපාදානකෙන් දිෂ්ටියට හේතු උපකාර වෙනවා. මොකද තෘෂ්ණාව ප්‍රබල වෙනකොට වෙනකොට ශාස්වත උච්ඡේද දෘෂ්ටි වලට යන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා එතනත් මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අකුසලයකට උපනිෂය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන ශීර්ෂය තියෙනවා. එතකොට ඒක හැරෙන්නට මුල් මුල් අකුසලයක් ඇතැම් විට කුසලයකට උපකාරණා කියන ශීර්ෂය එතන වැඩ කරන්නේ නැහැ. මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ විපාකයට හේතු වෙනවා කියන එක අව්‍යාපෘතයකට ඒකත් මෙතන වැඩ කරන්නේ නැහැ. ඊළඟට මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට හේතු වෙනවා. ඒකත් නෑ. මොකද මෙතන කර්ම අවස්ථාවක්, විපාක අවස්ථාවක්, රූප අවස්ථාවක් නෙමෙයි මෙතන කියන්නේ නිවන අවස්ථාවක්, ක්‍රියා අවස්ථාවක් නෙවෙයි මෙතන කියන්නේ අව්‍යාකෘත වෙන්නට ඕන. ඕනේ කරන. ඊළඟට මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ කුසලයකට උපකාර වෙන උපනිෂය ඒකත් මෙතන නෑ. මොකද පටන් මෙතන කර්මමයි දෙකම. තණ්හා උපාදාන කියන දෙකම කර්ම රැස් වෙන අවස්ථාවක්. ඊළඟට මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අකුසලයකට ඒ ශීර්ෂයක් නැහැ. උතභෝජනම්පි ඒ දෙකක් නැහැ. පුද්ගලෝපි ඒ උපනිෂේ ප්‍රත්‍ය කොටසක් නැහැ. සේනාසනම්පි ඒ උපනිෂේ ප්‍රත්‍ය කොටසක් නැහැ. අනම තමයි තනෙන්නේ. ඊළඟට උපාදාන පත්‍ය භව කියන තැන කොයි කොයි ශීර්ෂයේ තියෙන කියලා දැන් බලන්නට නතර උපාදාන කියලා කියන්නේ ලෝභයයි ditthiyයි. ඒක හොඳට මතක තියාගන්න. භව කියනකොට පුඤ්ඤාවිසංකාර 13යි කාමාවචර රූපාවචර චේතනා 13. අපුඤ්ඤාවිසංකාර 12යි අකුසල චේතනා 12. ආනෙන්ජාවිසංකාර 4යි. මේ ටික තමයි උපාදානෙන් සිද්ධ වෙන භව. අර අවිජ්ජා පත්‍ය සංඛාරා කියන දන සංඛාරා කියන ටිකත් ওই ටිකම තමයි. එතන අතීත භාවයට සම්බන්ධ කළා. මෙතන වර්තමාන භාවය භවයේදී පහළ වෙන එක ගත්තා. එතකොට එතනදී අපි ඒක සම්බන්ධ කරමු. මූල් මුල් කුසලයක් පස්සේ පස්සේ කුසලයකට උපකාර වෙනවා කියන එක ගන්නට බෑ. මොකද උපාදාන කියනකොට ඒක අකුසලයක් නිසා. මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ ඇතැමිට කුසලයකට අකුසලයකට ඒක ගන්නත් බෑ. මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රාර්ථන ඒක ගන්නත් බෑ. ඇයි? එතන කර්ම රැස් වෙන අවස්ථාවක්. එතන මේක අකුසලයෙන් පටන් ගන්න නිසා. කුසලයෙන් පටන් ගන්නට බෑ මොකද උපාදානය කියන්නේ අකුසලයක්මයි ලෝභයයි ditthiyයි. ඊළඟට මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අකුසලයකට උපකාරන අන්න ඒක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ උපාදානය අපි ගත්තොත් එහෙම ලෝභයේ උපාදානයේ උපකාර වෙනවා. ද්වේෂ අකුසල පහළ වීමට. කාමෝපාදානය ලෝභ චේතනා පහළ වීමට උපකාර වෙනවා කියලා ගත්තොත් වැරදි. මොකද එතන තියෙන්නේ සහජාතාදී ප්‍රත් ඔව් සහජාත ආදී ප්‍රත්‍යතන තියෙන්නේ. දැන් මෙතන ගන්න උපනිෂය ප්‍රත්‍යනේ. ඒ නිසා කාමෝපාදානය උපකාර වෙන්නේ අර පැත්තේ ලෝභය නැත්නම් මේක උපකාර වෙන්නේ අර පැත්තේ දේශ අකුසල චේතනා පහළ වීමට. දේශ අකුසල දෙකම පහළට උපකාරනවා කියලා ගන්නට පුළුවන්. ඊළඟට මෝහ අකුසල චේතනා දෙකම පහළ වීමට උපදේශය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා ගන්නට පුළුවන්. ඊළඟට මොල් මොල් අකුසලයක් පස්සේ පස්සේ ඇතැම් වෙලාවට කුසලයකට උපකාරණා කියලා ගත්තනේ. අන්න ඒක ගන්නකොට ගන්නට පුළුවන්කම තියෙනවා මෙතන මේ උපාදානය. කාම උපාදානයයි, ditth උපාදානයයි අකුසල් කියලා තමන් හඳුනාගෙන කුසල් කරන්න පෙළඹෙනවා. එතකොට අර අතන තියෙන පුඤ්ඤාවිසංකාර කියන චේතනා ධාතුණින් ඕන එකක් පහළ වෙන්නට පුළුවන්. ඒ වගේම ආනන්ජාවිසංකාර කියන අරූපාවචර කුසල චේතනා පහළ වෙන මට්ටමට පවා එයා හැදිලා ඉස්සරහට එන්නට පුළුවන්කම තියෙනවා. තමන්ගේ වරද හඳුනාගෙන. ඒ විදිහටයි එතන යෙදෙන්නේ. ඊළඟට මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට ඒක දාන්නට බෑ. මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ එකෙච්චරයි. එකෙච්චරයි. ඊළඟට ඊතුරු ශීර්ෂ හතරම එන්නේ නැහැ. උතු භෝජනම්පි, පුග්ගලෝපි, සේනාසනම්පි හතරම එන්නේ නැහැ. එහා තරම යන්නේ නැහැ. උපාදාන පත්‍ය භව කියන තැනට. භව පත්‍ය ಜಾති ඒකේ විස්තරය අර ඉස්සරලා සංකාර පත්‍ය විඥානං කියපු ආකාරයමයි. ඒ කියන්නේ එතෙන්ද යෙදෙන්නේ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිෂයක් පච්චින පච්චෝ මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ විපාකවලට උපකාර විපාක අව්‍යාකෘත වලට උපකාර වෙනවා කියන ශීර්ෂය මෙතන තියෙනවා. මොකද ඒ ඒ කුසලයේ කරගත්තා නම් ඊට ගැළපෙන ආකාරයෙන් කාමසෝබන කුසල් කරා නම් විපාක විඥාන නවයක්. රූපාවචර කුසල් කරගත්තා නම් ඊට ගැළපෙන විපාක විඥාන පහක්. අරූපාවචර කුසලයේ තිබුණා නම් ඊට ගැළපෙන විපාක විඥාන හතරක්. ඒ නිසා එතන මෝල් මෝල් කුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට හේතු වෙනවා කියන ශීර්ෂය තියෙනවා. මුල් මුල් කුසලයේ මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අකුසලයකට හේතු වෙනවා කියන ශීර්ෂය නැහැ. මුල් මුල් අවයක් මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ සමහරලාට කුසලයකට උපකාර වෙනවා කියන ශීර්ෂයක් නැහැ. එහෙනම් මුල් මුල් අකුසලයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට උපකාර වෙනවා කියන ශීර්ෂය මෙතන තියෙනවා. අකුසල් සිද්ධියුණු කරගත්තා නම් අර ආකාරයට එතන වැඩ කරනවා. ඒ කියන්නේ භවපච්චා ජාතිය කියන තැන. මොකද ජාතිය කියන්නේ විඥාන කියන්නේත් එකමයි. ඒ කියන්නේ සංකාරපච්චා විඥානං කියන එකම තමයි භවපච්චා ජාතිය කියන්නේ. කාලයේ මාරුවීම පමණයි. සංකාර කියන්නේ අතීත කුසල කුසල චේතනා විඥාන කියන්නේ වර්තමාන ප්‍රතිසන්දිය. භව කියන්නේ වර්තමාන කුසල කුසල චේතනා ජාතිය කියන්නේ අනාගත විපාක. එච්චරයි එක වෙනස තියෙන්නේ. ඊළඟට ජාතිපච්චා ජරා මරණං යන ආදී වශයෙන් ඒ තැන්වලදී උපනිශ්‍රය ප්‍රත්‍ය තියෙනවා. කියන්නේ මුල් මුල් අව්‍යාකෘතයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට උපකාර වෙනවා. ඒ විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. දෙදිගින් දිගට එක ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය ඔය ටික තමයි එතකොට අපට මේ උපනිශ්‍රය ප්‍රත්‍ය දක්වන්නට තියෙන උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් දක්වන්නට තියෙන්නේ ඔන්න ඔය ටික. උපනිෂය ප්‍රත්‍ය පටිසමුප්පාදයට ගලබන්න තියෙන්නේ ඔය විදිහටයි. එහෙමනම් දැන් මම හිතනවා උපනිෂය ප්‍රත්‍ය පිළිබඳව අපි ලොකු වේලාවක් ගත්තාද? උපනිෂය ප්‍රත්‍ය පිළිබඳව විස්තර කිරීමට ලොකු වේලාවක් ගත්තා. මොකද හේතුව ඒ තරම් උපනිෂය ප්‍රත්‍ය බොහොම පුළුල් එකක්. උපනිෂය ප්‍රත්‍ය විස්තර කරන්න ගියාට පස්සේ ඒක සීමාවක් කරන්න බෑ. ඉතින් අපි යම් මට්ටමකට මේ සාරාංශ කරලා ගත්තා. එහෙම නැත්නම් උපනිෂය ප්‍රත්‍ය කියලා කියන ඊටාම පුළුල් එකක්. ඉතින් එහෙමනම් මම හිතනවා උපනිෂ්ඨ ප්‍රත්‍ය තේරෙනට ඇති. උපනිෂ්ඨ ප්‍රත්‍ය අර විදිහට ලොකු පරාසයක් ආවරණය කරනවා. ඉතින් මේ මම ਸਰව සම්පූර්ණ දේශනයක් නෙමෙයි උපනිෂ්ඨ ප්‍රත්‍ය පිළිබඳව මේ කළේ. තව කොට ගොඩක් කරුණු එකතු වෙනට තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් උපනිෂ්ඨ ප්‍රත්‍ය කියලා කියන මේ සූවිසි ප්‍රත්‍යයට ඇතුළත් වෙච්ච ප්‍රධානම ප්‍රත්‍ය පිළිබඳව සැලකිය යුතු විග්‍රහයක් කළා ඒක මම හිතනවා ඔබට තේරුම් ගන්නට ඇති. එතකොට දැන් ඊළඟ ප්‍රත්‍ය තමයි පුරේජාත ප්‍රත්‍ය. ඒකේ නිර්දේශය එන්නේ පුරේජාත පච්චයෝති චක්ඛායතනං චක්ඛු විඥාන ධාතුයා තං සංපේත කානං ච ධම්මානං පුරේ ජාතප්පච්චේන පච්චයෝ සෝතායතනං සෝත විඥාන ධාතුයා තං සංපේත කානං ච ධම්මානං පුරේ ජාතප්පච්චේන පච්චයෝ ඝානායතනං ඝාන විඥාන ධාතුයා තං සංපේත කානං ච ධම්මානං පුරේ ජාතප්පච්චේන පච්චයෝ ජීවහායතනං ජීවහා විඥාන ධාතු යාතං සංපයත්තකානං ච ධම්මානං පුරේ ජාතප්පච්චේන පච්චයෝ කායයතනං කාය විඥාන ධාතු යාතං සංපයත්තකානං ච ධම්මානං පුරේ ජාතප්පච්චේන පච්චයෝ රූපායතනං චක්කු විඥාන ධාතු යාතං සංපයත්තකානං ච ධම්මානං පුරේ ජාතප්පච්චේන පච්චයෝ සද්ධායතනං සෝත විඥාන ධාතු යාතං සංකේතකානං ච ධම්මානං පුරේ ජාතප්පච්චේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඥාන ධාතු යාතං සංකේතකානං ච ධම්මානං පුරේ ජාතප්පච්චේන පච්චයෝ රසායතනං ජීවහා විඥාන ධාතු යාතං සංකේතකානං ච ධම්මානං පුරේ ජාතප්පච්චේන පච්චයෝ පොට්ටබ්බායතනං කාය විඥාන ධාතුයා තං සම්පේත කානං ච ධම්මානං පුරේ ජාතප්පච්චේන පච්චයෝ යන් රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඥාන ධාතු ච වත්තන්තේ තං රූපං මනෝ ධාතියාතං සම්පේත කානං ච ධම්මානං පුරේ ජාතප්පච්චේන පච්චයෝ මනෝ විඥාන ධාතියාතං සම්පේත කානං ච ධම්මානං කිංචි කාලේ පුරේජාතප්පච්චේන පච්චයෝ කිංච කාලේන පුරේජාතප්පච්චේන පච්චයෝති එතකොට පුරේජාත ප්‍රත්‍ය විස්තර කරන ශීර්ෂ 12ක් ඒ 12 තමයි මෙතනදී කියවුනේ එතකොට පුරේ කියලා කියන්නේ කල්ැතුව ජාත කියලා කියන්නේ හට ගන්නවා හටගත් පච්චය කියලා කියන්නේ උපකාරය කියන අර්ථ තුන. කල්ැතුව යමක් ඉපදිලා කල්ැතුව නාම රූපාදී ධර්මතාවක් ඉපදිලා පස්සේ උපදින නාම රූප ධර්මයන්ට උපකාර වීමක් තියෙනවා නම් අන්න ඒකට තමයි කියන්නේ පුරේජාත ප්‍රත්‍ය කියලා. ඉතින් ඒ සමස්ත විග්‍රහය එහෙම කෙටියෙන් කියන අතරට මේක එකින් එක එකින් එක අපි තේරුම් ගනිමු. දැන් බලන්න මේ එක එක ප්‍රත්‍යක් එනකොට ඔබට තේරෙනවා ඇති එක එක ප්‍රත්‍යක් නැමැතියේ ශක්තිය මේ පංච පාදානස්කන්ධය ඇතිවීමට ඇති වෙලා පැවතීමට උපකාරවන උපකාර කරන විවිධත්වය මේ හැමතැනම කියවෙන්නේ හේතුඵල ධර්මතාව. ඒ හේතුඵල ධර්මතාව බුදුරජාණන් වහන්සේ බෙද බෙද දේශනා කරපු ශාස්ත්‍රෝන් වහන්සේ නිසා ඒ බෙදීම් සීමා කරන්නට බෑ. ඒක නිසාමනේ මේකට කියන්නේ අනන්ත ණය සමන්වාගත ප ဋ ාණ ප්‍රකරණය කියලා. යම් ඵලයකට හේතු වෙන හේතු ශක්ති ගොඩයි. උපකාරක ධර්ම ගොඩයි. ප්‍රධාන ඒවා, අප්‍රධාන ඒවා, අවම ඒවා විවිධාකාරයෙන් ඒ ශක්තිය උපකාර වෙන්නේ. ඉතින් මේ විවිධත්වය තමයි මේ ප්‍රත්‍ය 24ක්. හැබැයි මේ ප්‍රත්‍ය 24 තුල වුණත් එක ප්‍රත්‍යයකත් කොටස් කොච්චර තියෙනවද? බලන්න. අන්න ඒ නිසා කල්ැතු ඉපදිලා පස්සේ උපදින දෙයකට ඉපැත්මටත් පැවැත්මටත් උපකාර වෙන ධර්ම පුරේජාත ප්‍රත්‍ය කියලා හඳුන්වනවා. එතකොට පළවෙනි එක කියවුනේ චක්කායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පේත්තකාණං ච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. එතකොට චක්කායතනය කියන එක අපි ඔබට ඔය ටි ඉස්සරලා හැඳින්නුවා. එනිසා ඒ පිළිබඳව විග්‍රහයක් කිරීමට මේක අවස්ථාවක් කරගන්න කිසිසේත්ම චක්කායතනය රූප ස්පර්ශ වෙන මේ පියවි ඇතුළ පවතින කලොයින් ගිරියාව තුළ පවතින රූප ස්පර්ශ වෙන ශක්තිය වර්ණ රූපේ ස්පර්ශ වෙන ගැටෙන ශක්තිය එතකොට ඒක චක්කු විඥාන ධාතුය තං සම්පේත කාණංච ධම්මාන ඊළඟට චක්කු විඥානය. දැන් අපි ගන්නවා චක්ෂුව ඇතුළේනේ චක්ෂු ප්‍රසාදය තුලනේ චක්කු විඥාන සිත පහළ වෙන්නේ. ඒතර චක්කු විඥාන සිත් දෙකක් තියෙනවානේ. කුසල විපාක අකුසල විපාක වශයෙන්. ඉතින් ඒ සිත් යුගලයේම පහළ වෙන්නේ මේ චක්ෂු ප්‍රසාදය කියන ශක්තිය තුල. ඒ ඇසුරු කරගෙන. එතකොට එහෙමනම් පැහැදිලි චක්ෂු ප්‍රසාදය කියන මේ රූපය කල්ැතු ඉපදිලා තියෙන්නට ඕනේ. එතකොට ඒ කල්ැතුව ඉපදිලා ඊට පස්සේ තමයි චක්කු විඥාන සිත පහළ වෙන්නේ. චක්කු විඥාන සිත් දෙකක් තියෙනවා රූපය දැනගන්න. ඒ සිත් පහළ වෙන්නේ පස්සේ. එතකොට අපි මෙහෙම කියන්නකො. දැන් දැන් චක්ෂු ප්‍රසාදේ උපකාර වෙනවා චක්කු විඥානයේ පහළ වීමට ඇති භාවයෙන්. ඒක වෙනම එකක්. ඒ ඇති භාවයෙන් උපකාර වෙන එක වෙන මේකක්. ඒකට අත්‍ත්‍යප්‍රත්‍ය කියලා කියනවා. හැබැයි දැන් මෙතන කියන්නේ ඇතිභාවය කියන එකත් හරි. ඒකත් මේකට සම්බන්ධ වෙනවා. හැබැයි මෙතන කියන්නේ ඇතිභාවය චක්කු විඥාණයට ඉස්සරලා චක්ෂු ප්‍රසාදයේ ඇති වෙලා උපකාර වෙන එක. එතකොට කල්ැතුව ඉපදිලා ඇතිභාවයෙන් උපකාර. එතකොට ඒක ශක්ති දෙකක්. කල්ැති ඉපදිලා උපකාර වෙන එක එක ශක්තියක්. ඇතිභාවයෙන් උපකාර වෙනවා කියන එක තවත් ශක්තියක්. බලන්න ඒකේ සියුම් தත්ත්වය එතකොට. එතකොට චක්ෂු ප්‍රසාදයේ කල්ලාතු පහළ වෙලා චක්කු විඥාන සිත් දෙකට උපකාර වෙනවා භූමිය වශයෙන්. එතකොට ඇතිභාවයෙන් උපකාර වෙනවා කියන එක තවත් එකක් එතකොට. එතකොට ඇතිභාවයෙන් උපකාර වෙනවා කියනකොට දැන් ඇතිභාවයෙන් උපකාර වීමක් නැන්නේ චක්කු විඥාණයට රූපේ උපදින මොහොත. ආන්න එකයි. රූපේ අපි කියමුක චක්ෂු ප්‍රසාදයේ කියන රූපේ උපදින මොහොත තියෙනවානේ. ඒක උපකාර වෙන්නේ නැහනේ චක්කු විඥාණයට. ආන. එතකොට චක්ෂු ප්‍රසාදයේ උපන්නට පස්සේ ත්‍රිතික්ෂණයේ අවස්ථාවේදී තමයි චක්කු විඥාන පහළ වෙන්නේ. එතකොට ඇති භාවයයි කල්ැතු ඉපදිලා උපකාර වෙනවා ඇති භාවයෙන් කියන එකයි ශක්ති දෙකක් එතකොට. ඒ නිසා මෙන්න මේ කියන චක්ෂු ප්‍රසාදය කියන එක කල්ැතු උපදලා චිත්තක්ෂණ එකකට හරි අවමෝසයෙන් කල්ැතු උපදලා පස්සේ උපදින චක්කු විඥාන සිත්වලට උපකාර වෙනවා. ඉතින් හොද රූපයක් ප්‍රිය රූපයක් දැක්කනම් කුසල විපාක චක්කු විඥානේ නරක රූපයක් අප්‍රිය රූපයක් අකමැති රූපයක් මධ්‍යම ප්‍රඥාගේ තේරීම අනුව දකින්න ලැබුණා නම් අකුසල විපාක චක්කු විඥානේ. කෙසේ නමුත් මේ සිත් දෙකම ඉපදීමට චක්ෂු ප්‍රසාදය කල්ැතු ඉපදෙන බව උපකාරයි. ඒතර චක්ෂු ප්‍රසාදයේ කල්ැතු ඉපදිලා මේකට උපකාර වෙනවා කියලා කිව්වොත් අපට නිකන් එතන එනවනේ අර මේ මේ දෙකේ එහෙම මෙනෙහි කිරීම වශයෙන් සම්බන්ධයක් තියනවදෝ කියලා වගේ අදහසක්. එහෙම එකක් ඇත්තේ නෑනේ. චක්ෂු ප්‍රසාදයේ තවත් ශක්තියක්, චක්කු විඥානයේ තවත් ශක්තියක්. ඉතින් ඒ නිසා මෙන්න මෙතනදී චක්ෂු ප්‍රසාදය කියන මේ රූප ශක්තිය කල්ැතු ඉපදිලා චක්කු විඥාන කියන මේ නාම ශක්තිය හට ගැනීමට පහළ වීමට ඇතිවීමට ඉපදීමට උපකාර වෙනවා. අන්න එහෙමනම් එතන තියෙනවා එවකර චක්කු චක්කු විඥානය පමණක් නෙවෙයි තං සම්ප්‍රයුත්තකානංච ධම්මානං චක්කු විඥානයටත් ඒකේ වැඩ කරන පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිත ඉන්ද්‍රිය මනසිකාර කියලා හතක් තියෙනවා. මනෝභාවයන්. ඒ හතටත් එක්ක මේ කියන චිත්තෝත්පාදය චක්කු විඥාණය සහ ඒක වැඩ කරන චෛතසික 7 කියලා ගත්තාට පස්සේනේ අපි චිත්තෝත්පාදයක් කියන්නේ. යම් සිතක් සහ ඒක වැඩ කරන චෛතසිකත් එක ගන්නකොට ඒකට සිත කියලා නෙමෙයි කියන්නේ. ඒකට චිත්තෝත්පාදය. චෛතසික සහිත සිතට කියන නමක් තමයි චිත්තෝත්පාදය. එතකොට මේ චක්කු විඥාන ධාතුයා තන් සම්පයුත්තකාණංච ධම්මාණං කියනකොට ඒ චක්ෂු විඥාණයටත් ඒකේ වැඩ කරන චෛතසික හතටත් කියන මෙන්න මේ කියන චක්කු විඥාන චිත්තෝත්පාදය ඉපදීමට සහ පැවැත්මට මේ චක්ෂු ප්‍රසාදය කියන ශක්තිය මේ රූප ශක්තිය කල්ැතු ඉපදිලා උපකාර වෙනවා. අන්න එතකොට එතන තියෙනවා පුරේජාත ප්‍රත්‍ය කියන ශක්තිය. කල්ැතු ඉපදිලා උපකාර වෙනවා කියන ශක්තිය එතන වැඩ කරනවා.